තේසං ච යෝ නිරෝධෝ එවං වාති මහා සමනෝති සද්ධාවන්ත පින්තුනි හැම දිනම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද දවසේ පෙර දින මාතෘකා කළ මාත්‍රිකා පාඩයම අපේ මාත්‍රිකාව හැටියට යොදා ගත්තේ ආරම්භ කරන ලද ධර්මදේශනා මාලාවෙහි තවත් ධර්මදේශනාවක් ඒ මාත්‍රිකාව යටතේම ඒ කරුණු පැහැදිලි කරමින් සිද්ධ කරන්නට අපේ මේ මාත්‍රිකාව යටතේ ආරම්භ කළේ බුදුදහමෙහි මූලික સિદ્ધාන්ත මොනවද කියලා පැහැදිලි කරලා දෙන ධර්මදේශනා මාලාව එහි දෙවැනි ධර්මදේශනාවයි අද මේ સિદ્ધ කරන්නට සූදානම් වෙන්නේ. අපි පෙර දින ධර්මදේශනාවෙන් පැහැදිලි කරන්නට යෙදුණා බුදුදහමෙහි මූලික સિદ્ધාන්ත තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන් පටිච්ච සමුප්පාදය ත්‍රිලක්ෂණ ධර්මය සහ චතුරාර්ය සත්‍ය ධර්මයේ වාසය. ඒ පටිච්ච සමුප්පාද ධර්මයටම කියන තවත් නමක් තමයි හේතුඵල ධර්මය. අපි පැහැදිලි කරලා දුන්නා පටිච්ච කියලා කියන්නේ නිසා, සමුප්පාද කියලා කියන්නේ හටගන්න. නිසා හටගන්න. ඒකම තමයි හේතුඵල. හේතුන්ගෙන් හටගන්නා ප්‍රතිඵල. ඒවට පොදුවේ කියන නම තමයි සංස්කාර ධර්ම. එතකොට මේ සංස්කාර ධර්මයන්ගෙහි ලක්ෂණ තුනක් තියෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. ඒවා තමයි ත්‍රිලක්ෂණ ධර්ම හැටියට දක්වන්නේ. එතකොට මේ කරුණු පිළිබඳව මූලික පැහැදිලි කිරීමක් අපි මුල් ධර්ම දේශනාවේදී සිද්ධ කරන්නට යෙදුණා. අද ධර්ම දේශනාවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ පළවෙනි කාරණය පටිච්ච සමුප්පාදයේවත් හේතුඵල ධර්මයේ පිළිබඳව යම්කිසි මූලික පැහැදිලි කිරීමක් සිද්ධ කරමින් එහි යම් යම් හඳුනාගත යුතු ප්‍රභේද පිළිබඳව වෙනතුන්ගේ අවධානය යොමු කරන්න. පටිච්ච සමුප්පාදයයි කියලා කියනකොට සමහර කෙනෙක් කල්පනා කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ සත්‍යයේ සාංශාරික ප්‍රවෘත්ති පිළිබඳව දේශනා කරලා තියෙන ප්‍රධාන පටිච්ච සමුප්පාද දේශනාව තමයි අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන වශයෙන් කරුණු අංග 12කින් දක්වලා තියෙන පටිච්චසමුපාද දේශනාව. එතකොට මේ දේශනාව පිළිබඳව තමයි හුඟක් දෙනෙකුගේ අවධානය යොමු වෙන්නේ පටිච්චසමුපාදයේ කියනකොට. ඒක වැරදක් නෙවෙයි, ඒක නිවැරදි. නමුත් පටිච්චසමුපාදයේ කියන එකෙන් අදහස් කරන්නේ මේ සත්‍යයේ සාංශාරික පැවැත්ම විතරක් නෙමෙයි මේ ලෝකයේ සෑම දෙයක්ම හේතුඵල වශයෙන් සිදුවෙන ආකාරය. එතකොට පටිච්චසමුප්පාදයට අංග මෙච්චරක් තියෙන්නට උණයි කියලා අපිට නියම කරන්න පුළුවන් කමක් නැහැ. අවම ප්‍රමාණයෙන් අංග දෙකක් තිබුණත් අපිට පටිච්චසමුප්පාදයයි කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ හේතුව සහ ඵලය. හේතුව ජනිත වෙනවා. ඒකෙන් ඵලය හටගන්නවා. එතකොට මේක අපට තව කරුණු දීර්ඝ වශයෙන් පැහැදිලි කරමින් පැහැදිලි කරමින් දිගින් දිගට අපිට මේ පිළිබඳව ඕනනම් විග්‍රහ කරන්නට පුළුවන්. ඒ ඒ කාරණයට අදාළව අපි සරල උදාහරණයක් අරගෙන බලුවොත් වර්ෂාව වහිනවා ජලය එකතු වෙනවා ආපහු උණුසුම ඇති වෙනවා ඒ ජලය වාෂ්ප වෙනවා වලාකුළු හැදෙනවා නැවත ඒවා ඝනීභවනය වෙලා නැවතත් වර්ෂාව ඇති වෙනවා නැවතත් උණුසුම නිසා ඒවා වාෂ්ප වෙලා වලාකුළු හැදෙනවා දැන් මේක චක්‍රයක් වගේ දිගින් දිගට දිගින් දිගට ක්‍රියාත්මක වෙනවා හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙනවා. මුලින් හටගත්තු හේතුව ඊළඟට ඵලයක් ඇති කරන්නට සහාය වෙනවා. ඒ ඇති ඇති වුණු ඵලය ඊළඟ අවස්ථාවට හේතුවක් බවට පාදක වෙනවා. හේතුවක් හැටියට ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ විදිහට හේතුයෙන් ඵලය හටගන්නවා. ඒ ඵලයෙන් නැවතත් හේතු නිර්මාණය කරමින් ඵල හටගන්නවා. එහෙම නැත්නම් ඵලයම හේතුව බවට පත් වෙලා නැවතත් පලහට ගන්නවා මේ විදිහට ක්‍රියාත්මක වෙනවා. අපි සරල උදාහරණයක් ගත්තොත් අඹ ගහක් හැදෙනවා ඊට පස්සේ ඒකෙන් අඹ ගෙඩි හැදෙනවා. ඒතර අඹ ගහේ ඵලය තමයි අඹ ගෙඩිය කියලා කියන්නේ. ඊට පස්සේ අඹ ගෙඩිය නැමැති ඵලය ආපහු පාදක වෙලා ඒක හේතුවක් බවට පත් වෙලා ආපහු අඹ ගස් හැදෙනවා. ඒ අඹ ගහ හැදීම එතකොට අඹ ගෙඩියෙහි ඵලය කියලායි අපිට හඳුන්වන්න වෙන්නේ. ඊට පස්සේ අඹ ගහ හේතුව බවට පත් වෙලා නැවතත් අව ඵල හටගන්නවා. මේ විදිහට හේතුයෙන් ඵල හටගන්නවා. ඒ ඵලය හේතුවක් හැටියට ක්‍රියාත්මක වෙන තවත් ඵලයක් නිර්මාණය කරනවා. ඒ ඵලය යලිත් හේතුවක් බවට පත්වෙමින් තවත් ඵලයක් නිර්මාණය කරනවා. මෙහෙම අකණ්ඩව ජාලයක් වගේ මේ ධර්මතාවයන් ක්‍රියාත්මක වෙනවා. මේක චක්‍රයක් හැටියට අපට හඳුන්වන්නට පුළුවන් එක් ආකාරයකින් කොමක් නිසාද අකණ්ඩව ඒ කියන්නේ රේඛීය ස්වභාවයෙන් එක තැනකින් පටන් අරන් අනිත් තැනට යනවා කියලා අපිට දක්වන්නට පුළුවන්කම නැහැ. හැම විටම චක්‍රාකාරව ක්‍රියාත්මක වෙන අන්‍යෝන්‍ය ප්‍රත්‍යභාවය. අර මුලින් සඳහන් කළා වගේ අඹ ගෙඩියෙන් ගහ හැදෙනවා, ගහෙන් ආපහු අඹ හැදෙනවා, ආපහු අඹ වලින් අඹ ගස් හැදෙනවා, ආපහු එකකින් ගෙඩි හැදෙනවා. මේක චක්‍රයක් වගේ එක දිගට ක්‍රියාත්මක වෙනවා. එතකොට චක්‍රීය ගතියකුත් මේ පටිච්චසමුප්පාද ධර්ම න්‍යාය තුල පවතිනවා. ඒ වගේම චක්‍රයක් කියලා කිව්වහම එකකට අනිකට සම්බන්ධ වෙලා ඒකෙන් අනිකට සම්බන්ධ වෙලා හැමතිස්සෙම එක හේතුවකින් එක ඵලයක් හට ගන්නවා ඒ ඵලයෙන් තව එක හේතුවක් නිර්මාණය කරනවා එහෙම එක බැගින් නෙවෙයි එක හේතුවකින් ඵල බොහෝ ගණනක් නිර්මාණය කරන්නට පුළුවන් ඒ වගේම එක ඵලයක් නිර්මාණය වෙන්නට හේතු බොහෝ ගණනක් සහසම්බන්ධ වෙන්න පුළුවන් එතකොට ඒ හේතු වලින් මේ ඵලය නිර්මාණය කරනවා වගේම තවත් ඵල නිර්මාණය කරන්නට සහාය වෙන්නට පුළුවන්. මේ විදිහට එකකින් බොහෝ ප්‍රතිවලට සහසම්බන්ධතා ඇති වෙනවා. ඒවයින් තවත් ප්‍රතිවලට සහසම්බන්ධතා ඇති වෙනවා. ආරෝහණ අවරෝහණ වශයෙන් එහෙම නැත්නම් හේතුයෙන් ඵලය ඵලයෙන් හේතුව වශයෙන් මේවා එකින් එකට බද්ධ වෙලා ජාලයක් වගේ එකට ක්‍රියාත්මක වෙනවා. ඒත් එහෙම ක්‍රියාත්මක වෙනකොට අපට එක් ප්‍රතිඵලයක් ඇති වෙන්න එකම හේතුවයි ජනිත වෙන්නේ කියලා අපට කියන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියලා මේ සත්‍යයගේ භව පැවැත්ම පිළිබඳව දක්වලා තියෙන පටිච්චසමුපාද දේශනාව කියවනකොට සමහර කෙනෙක් අදහස් කරන්න පුළුවන් මේ අවිද්‍යාව නිසා පමණයි සංස්කාර හටගන්නේ. එයි අවිජ්ජා පත්‍යා සංඛාරා කියලා තමයි දේශනා කරලා තියෙන්නේ. එහෙමනම් මේ සංස්කාර හටගන්නේ අවිද්‍යාව නිසායි. එතකොට අවිද්‍යාව නිසා සංස්කාර හටගන්නවා කියලා දේශනා කරලා තියෙන්නේ මේ සත්‍යයේ සාංශාරික පැවැත්ම පිළිබඳව පැහැදිලි කරන්න. එහෙම නැතිනම් අවිද්‍යාවෙන් තොරව වෙනත් සාධක නිසා හටගන්න සංස්කාර ධර්මක් තියෙනවා. මේ ලෝකයේහි නිර්මාණය වෙන රූප කලාප ඉරහඳ තාරකා ගහකොළ වශයෙන් මේ ඇතිවෙන දේවල් පුද්ගලයාගේ අවිද්‍යාව නිසා ඇතිවෙන දේවල් නෙවෙයි. ඒවා ඍතු නියාමයේ වශයෙන් මේ සීතෝෂ්ණ අඩුවැඩි වීම නිසා ඒ රූප ධර්ම හටගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එබඳු රූප හටගන්නට පටවියාපෝ තේජෝ වායෝ ආකාසාදී මේ රූප ධර්ම හටගන්නට හේතු වෙන කරුණු කිහිපයක් තියෙනවා. පුද්ගලයාගේ සිත රූප හට ගන්නට හේතුවක් වෙනවා. ඒවට කියනවා චිත්තජ රූප කියලා. ඊළඟට පුද්ගලයා සන්තක කර්මය රූප හට ගන්නට හේතුවක් වෙනවා. ඒවා හඳුන්වනවා කර්මජ රූප කියලා. කියන්නේ කර්මයෙන් හටගත් රූප. ඊළඟට සත්‍ය අනුභව කරන ආහාරවල ඕජා ගුණය නිසා රූප කලාප හට ගන්නවා. ඒවා හඳුන්වනවා ආහාරජ රූප. ඊළඟට සීතෝෂ්ණ නිසා සීතෝෂ්ණ කියලා වචන දෙකෙන්ම හඳුන්වන්නේ උණුසුමෙහි අඩු වැඩි භාවයයි මේ උණුසුම අඩු වැඩි වීම නිසා ලෝකෙහි හටගන්න රූප කලාප තියෙනවා. ඒව හඳුන්වනවා ඍතුජ රූප කියලා. එතකොට සිත නිසා රූප හටගන්නවා. ඒ වගේම කර්මය නිසා රූප හටගන්නවා. ආහාරය නිසා රූප හටගන්නවා. සීතෝෂ්ණ නිසා රූප හටගන්නවා. ඒතර පුද්ගල ජීවිතයක් සම්බන්ධව කතා කරනකොට අර විදිහට සිත නිසා හටගන්න රූපත් අපේ කයේ තියෙනවා. ඒ වගේම කර්මය නිසා හටගන්න රූපත් අපේ කයේ තියෙනවා. ඊළඟට ආහාරය නිසා හටගන්න රූපත් අපේ කයේ තියෙනවා. සීතෝෂ්ණ නිසා හටගන්න රූපත් තියෙනවා. දැන් මේ ඔක්කොම මිශ්‍ර වෙලා තමයි අපේ මේ කය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසා කෙනෙකුට වෙන් කරලා කියන්න පුළුවන් කමක් නැහැ. මේ පුද්ගලයාගේ කය නිර්මාණය වෙලා තියෙන්නේ කර්මයෙන් පමණයි. කර්මය විතරයි සාධක වෙලා තියෙන්නේ. එහෙමම කියන්නට පුළුවන්කම නැහැ. ඊළඟට මේ පුද්ගලයාගේ ශරීරය නිර්මාණය වෙලා තියෙන අවිද්‍යාවෙන් පමණයි. එහෙම කියලා දක්වන්නට පුළුවන්කමක් නැහැ. ඒ නිසා අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන මේ දේශනාව පැහැදිලි කරගනිද්දී අපි පරිස්සමින් තේරුම් ගන්නට ඕන තථාගතයන් වහන්සේ ප්‍රධාන කාරණයක් දක්වමින් තමයි මේ පටිච්චසමුප්පාද දේශනාව දේශනා කරලා තියෙන්නේ. ඒ මොකද ඒකට හාත්පසින් බලපවත්වන සියලුම හේතු සාධක දක්වන්න ගියොත් එකවර මේක තේරුම් ගන්න පහසු නෑ. ඒක ජාලයක් වගේ ඉමක් කොනක් නැති කතාවක් බවට පත් වෙනවා. යම්කිසි කෙනෙකුට යමක් පැහැදිලි කරලා දෙද්දී වඩාම පහසු ක්‍රමයට වැටහෙන ක්‍රමයට තථාගතයන් වහන්සේලා ඒවා දේශනා කරන්නේ එතනට අදාළ ප්‍රධාන සාධක ඉදිරිපත් කිරීම වශයෙන් ප්‍රධාන හේතුව පැහැදිලි කරමින් තමයි ඒ දේශනාව කරලා තියෙනවා. දැන් මේක අපේ රේරුකාණි චන්ද්‍රවිමල මහානායක හාමුදුරුවෝ පැහැදිලි කරන උදාහරණයකින් හරියට ගොවියා නිසා බත් ලැබෙනවා කියනවා වගේ. ඒ කියන්නේ ගොවියා නිසා බත් ලැබෙනවයි කියලා කිව්වෙන් පස්සේ ගොවියෙක් හිටපු පමණට බත් හම්බ වෙන්නේ නැහැ. කුඹුරක් තියෙන්නට ඕන, ඊළඟට කුඹුර අස්සද්දන්නට ඕන, bitter වී යන්නට ඕන. ඊළඟට කලට වේලාවට වැස්ස වහින්න ඕන. නැත්නම් කොහෙන් හරි වතුර සම්පාදනය කරන්නට ඕන. ඊළඟට කාලයක් ඒ ගොයම වැඩෙන්නට ඕන. ඊට පස්සේ අස්වනු නිලන්නට ඕන. ඊළඟට ඒ වී සුද්ධ කරන්නට ඕන හාල් බවට පමුණවා ගන්නට ඕන සෝදලා පිරිසුදු කරලා වතුර දාලා මුට්ටියකට දාලා ලිපේ තියලා ගින්දර දාන්න ඕන මේ සියල්ලෙහිම ප්‍රතිඵලයක් හැටියට තමයි අපිට බත් ලැබෙන්නේ හැබැයි සාමාන්‍ය කතා ව්‍යවහාරයේදී අපි කියනවා ගොවියා නිසා තමයි අපට බත් ලැබෙන්නේ කියලා. එතකොට ඒකෙන් අදහස් කරන්නේ ගොවියෙක් විතරක් හිටපු පමණට බත් හම්බ වෙනවා කියන එක නෙවෙයි. තව ඊට සම්බන්ධ වෙන හේතු සාධක බොහෝමයක් තියෙනවා. ඒ හේතු සාධක සියල්ලෙහි ප්‍රතිඵලයක් හැටියට තමයි අපට බත් ලැබෙන්නේ. හැබැයි මේ සාධක ගණනය කරද්දී අර ගොවියා කියන සාධකය වඩා ප්‍රධානයි. ගොවියා කියන මේ ප්‍රධාන සාධකේ නැති වුණොත් වෙනස් වුණොත් අනිත් සියලුම සාධක තිබුණා වුණත් ඒ ප්‍රතිඵලය નિවරදිව ලැබෙයි කියලා අපිට හිතන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒ අවශේෂ සාධක සියල්ලම හසුරුව ගන්නට. ඒ කියන්නේ කුඹුර සකස් කරගන්නට, විතර වීහන්නට, අස්වැන්න නෙලන්නට, බත් උයන්නට මේ ඔක්කොටම ප්‍රධාන ක්‍රියාකරුවා හැටියට අපි දකිනවා ගොවියා. ඒ නිසා අපි කියනවා ගොවියා නිසා තමයි බත් ලැබෙන්නේ. නමුත් ඒක වරදවා නොත් වටහා නොගත යුතුයි ගොවියෙක් හිටපු පමණට බත් ලැබෙනවා කියන එක නෙවෙයි. ආ හේතු සාධක බොහොමයක් ක්‍රියාත්මක වෙනවා. ප්‍රධාන හේතුව වෙනවා ගොවිය. අන්න ඒ වගේ රේරුකාණේ චන්දවිමල මහානායක හඳුරු පැහැදිලි කරනවා තථාගතයන් වහන්සේ අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං මේ විදිහට දක්වන තැන මේ එක සාධකයක් විතරක් එක හේතුවක් විතරක් දක්වන්නේ ලෝකේ කිසිවක්ම ඒක හේතුකව සිද්ධ වෙන නිසා නෙමෙයි. සංස්කාර හටගන්නේ අවිද්‍යාව නිසා පමණක් නෙමෙයි. තව බොහෝ හේතු සාධක ඒකට බලපවත්වනවා. හැබැයි පුද්ගලයාගේ සංසාර ප්‍රවෘත්තිය සම්බන්ධව සංස්කාර හටගන්නට අවිද්‍යාව මූලික වෙනවා. ඊළඟට ඒ අවිද්‍යාව නිසා හටගන්න සංස්කාර මොනවද කියන එකත් මෙතනදී පැහැදිලි කරනවා. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර වශයෙන්. එතකොට පින්පව් ආදී ඒ මනෝ සංචේතන වශයෙන් පහළ වෙන. එහෙම නැත්නම් චේතනාවන් වශයෙන් පහළ වෙන ධර්මතාවයන් තමයි මේ අවිද්‍යාව නිසා හටගන්නේ. එහෙම නැත්නම් මේ ස්වභාවික ලෝකයේ තියෙන ඉරහඳ තාරකා ගහකොළ ආදී අවිද්‍යාව නිසා හටගන්නවා කියලා කිව්වොත් ඒක නිවැරදි වෙන්නේ නැහැ. ඒවා ඍතු නියාමයේ මත සීතෝෂ්ණ මත ඒ සංස්කාර ධර්ම හටගන්න. ඒතකොට ඒවැ ප්‍රධාන හේතුව වෙන්නේ ඍතුව. ඒ කියන්නේ උණුසුම. උණුසුම නිසා තමයි රූප කලාප හටගන්නේ. හැබැයි පුද්ගලයාගේ කුසල කුසල කර්ම සම්බන්ධව ප්‍රධාන සාධකයේ වෙන්නේ අවිද්‍යාවයි. ඒ නිසයි තථාගතයන් වහන්සේ එතන අවිද්‍යාව හේතුව හැටියට දක්වන්නේ. දැන් මෙන්න මේ විදිහට ලෝකෙහි යමක් ක්‍රියාත්මක වෙන්නට හේතු බොහෝ ගණනක් බලපවත්වනෝ අපි එතනදී කතා කරන්නේ ඒ අපි කතා කරන කාරණයට අදාළ ප්‍රධාන සාධක ගැන විතරයි සමහර වෙලාවට. හැබැයි ඒකට හේතු වෙන, ඒකට උදව් කරන, ඒකට සහාය වෙන, ඒකට දුරින් සම්බන්ධ වෙන විවිධ ක්‍රමවලින් ප්‍රත්‍ය වෙන තව බොහෝ සාධක තියෙනවායි කියන බව අපි හඳුනා ගන්නට ඕනේ. පෙර දින ධර්ම දේශනාවේදීත් අපි පැහැදිලි කළා හේතුව සහ ප්‍රත්‍ය කියලා දෙකක් තියෙනවා. හේතුව කියලා කියන්නේ ප්‍රධාන කාරණේ, මූල කාරණේ, ප්‍රත්‍ය කියන්නේ ඒකට උදව් වෙන කාරණා. එතකොට ඒවත් එක්තරා ප්‍රමාණයකට සහාය වෙලා තියෙනවා. ඒවත් අපට හේතු හැටියට එකතු කරගන්නට සිද්ධ වෙනවා. මොකද ඒ ප්‍රත්‍ය කියන කාරණේ එතන නොතිබුණොත් එහෙම අර මූල හේතුවෙන් විතරක් සියල්ල සිද්ධ නොවෙන්නට පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තහම දැන් ගොවියා ප්‍රධාන කාරකයා බවට පත් වෙනවා. ක්‍රියාකරුවා බවට පත් වෙනවා. හැබැයි කුඹුර ඒ වගේම කාට වේලාවට වැස්ස ලැබීම ඊළඟට බිත්තර වී ටික මේ හැම දෙයක්ම අර මත උපයන්නට ප්‍රත්‍ය වෙනවා. ඒතර ගොවිය තමයි ක්‍රියාත්මක වෙන්නේ මූලික හැටියට ප්‍රධාන හේතුව හැටියට හැබැයි අනිත් ඒවත් ප්‍රත්‍ය වෙනවා. ඒවා ප්‍රත්‍ය වෙනකොට ඒවා අපට ඕනනම් ප්‍රත්‍ය කියලා වෙන් කරගන්නටත් පුළුවන්. එහෙම නැත්නම් මේ ප්‍රධාන හේතුවට සහාය වෙන අවශේෂ හේතු සාධක හැටියට අපට හඳුනා ගන්නටත් පුළුවන්. මේ කවර ආකාරයකින් හෝ සාධක බොහෝ ගණනක් එකට එකතු වෙලා ලෝකය හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙනවයි කියන බව තථාගතයන් වහන්සේ බොහෝ තැන පැහැදිලි කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා ලෝකෙ කිසිම දෙයක් ඒක හේතුකව සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ එක හේතුවකින් පමණක් සිදුවෙන දේවල් ලෝකේ අපිට පනවන්නට පුළුවන් කමක් නැහැ. ලෝකේ දේවල් සිද්ධ වෙන්නේ බහු හේතුක. ඒ කියන්නේ බොහෝ හේතු සාධක එකතු වෙලා තමයි දේවල් නිර්මාණය වෙන්නේ. ඉතින් මේ පටිච්ච සමුප්පාද දේශනාවේදී බොහෝ හේතු සාධක සම්බන්ධ වෙන ආකාරයේ සහ සම්බන්ධ වෙන හැම හේතුවක් මේකින් එක පැහැදිලි කරන්නට ගියාම ඒක ජාලයක් වශයෙන් ඉමක් කොනක් නැතිව විසිරී යන නිසා තමයි හඳුනා ගැනීමේ පහසුව සඳහා තනට අදාළ හේතු සාධක එකක් දෙකක් හෝ කිහිපයක් පමණ දක්වමින් මේ දේශනාව පැහැදිලි කරන්නේ ඒකට කෙසේ හෝ අපි හඳුනා ගන්නට ඕන මේ පටිච්ච සමුප්පාද කියලා කියන්නේ නිසා හටගන්නවා කියන අර්ථයයි. ඒකට නිසා හටගන්නවා කියන අර්ථයෙන් අපි දක්වන මේ ධර්ම න්‍යාය හේතුඵල ධර්මයයි කියලා අපිට සරලව දක්වන්නට පුළුවන්. හේතුඵල ධර්මයයි කියනකොට ඒකට අනිවාර්යෙන් අංග දෙකක් තියෙන්නට ඕන හේතුව සහ ඵලය කියලා. හැබැයි අංග දෙකකින් විතරක් නෙවෙයි දේවල් සිද්ධ වෙන්නේ බොහෝ සාධක එකතු වෙලයි ලෝකයේ ප්‍රතිඵල නිර්මාණය වෙන්නේ නමුත් මේ ප්‍රතිඵල නිර්මාණය වෙන්නට අදාළ වෙන හැම සාධකයක්ම අපි බොහෝ තැන්වලදී දක්වලා නැහැ ප්‍රධාන සාධක පමණක් දක්වමින් කරුණු පැහැදිලි කරලා තියෙනවා. එතකොට පටිච්ච සමුප්පාද කියනකොටම අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන මේක විතරයි පටිච්ච සමුප්පාදය කියන්නේ කියලා අපි වරදවා තේරුම් නොගත යුතුයි. ඒ අවිජ්ජා පත්‍ය කියලා පටන් අරගෙන දේශනා කරන්නේ පුද්ගලයාගේ సంతානය මනස භවෙන් භවය මේ චිත්ත පරම්පරාව නාම රූප ධර්ම වශයෙන් ක්‍රියාත්මක වෙන ආකාරය පංචස්කන්ධේ ක්‍රියාත්මක වෙන ආකාරය පංචස්කන්ධයේ ක්‍රියාත්මක කරොත් නාම රූප වශයෙන් ඔවුනොන් පත්‍ය වෙමින් දිගින් දිගට යන හැටි ඒ පැහැදිලි කරන්නේ. එතකොට මේ පුද්ගලයෙක් සම්බන්ධව එහෙම නැත්නම් සත්වයෙක් සම්බන්ධව නමුත් පරිබාහිර ලෝකයේ පිළිබඳව අපි කතා කරනකොට ඒ ඒ තැනට අදාළව අපට එහි පවතින හේතුඵල ස්වභාවය පටිච්ච සමුප්පන්න ස්වභාවය අපි තෝරා බේරා ගන්නට අවශ්‍ය වෙනවා. එතකොට මේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳව දැනීම අපට විශේෂයෙන් උදව් වෙනවා ඕනම කාරණයක් නිවැරදිව හඳුනගන්න. ඒ කියන්නේ යමක් හටගන්නට හේතු වෙන සාධක මොනවද? මේ සාධක වලින් හටගන්නා ඵලය කිබඳුද? මේක හරියට තේරුම් බේරුම් කරගත්තොත් තමයි අපිට ලෝකය නිවැරදිව දකින්නට පුළුවන් වෙන්නේ. දැන් මේ පටිච්චසමුපාදය තෝරා බේරා ගන්නට බැරිකම නිසා තමයි හුඟක් වෙලාවට ප්‍රශ්න අවුල් කරගන්නේ සමාජය තුළ. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට මව්වරුන්ට ඕන වෙනවා තමන්ගේ දරුවෝ ඉතාම හොඳට හොඳ දරුවන් බවට පත් කරගන්න. එතකොට හොඳ අදහසින් මව්පියෝ ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වුණාට අන්තිමට බලනකොට ඒ හැම මව් කෙනෙක්ම පිය කෙනෙක්ම බලාපොරොත්තු වෙන ආකාරයේ සත්පුරුෂ දරුවෙක් නිර්මාණය වෙලා නැහැ. සමහරට දඩබ්බරෙක් අසත්පුරුෂයෙක් හිතුවක්කාරයෙක් නිර්මාණය වෙලා තියෙනවා. නමුත් දැන් හැම අම්මා කෙනෙකුටම හැම තාත්තා කෙනෙකුටම ඕන උනේ හොඳ දරුවෙක් නිර්මාණය කරගන්න. ඒ සඳහා හේතු සාධක තමයි එකතු කළේ. නමුත් ප්‍රතිඵලය හරියට ලැබුණ නැත්තේ මොකක් නිසාද? හේතුඵල අතර තියෙන සම්බන්ධතාවය අපි නිවැරදිව තේරුම් අරගෙන ක්‍රියාත්මක කරන්නට දක්ෂ නොවුණු නිසා හරියට හේතුව ගොඩ නැගුවා නම් හරියට ඵලය ලැබෙනවා. ඒකයි වෙනස් වෙන්නේ නැහැ. ඒක මට එක විදිහක්, තව කෙනෙකුට එක විදිහක්, බුදුහාමුදුරුවන්ට එක විදිහක්. එහෙම එකක් නැහැ. කවුරු කළත් හේතුව ජනිත කළා නම් අනිවාර්යෙන් ඵලය ජනිත වෙනවාමයි. ඒක වළක්වන්න ඒක නවත්තන්නට නෑ. නවත්තන්නට ඕන නම් හේතුව අයින් කරන්නට ඕන හේතුව වෙනස් කරන්නට ඕන හේතුව වෙනස් කළොත් ප්‍රතිඵලය වෙනස් වෙනවා. එතකොට මේ හේතුඵල නැමැති ධර්මතාවය අපි පෙර දිනේ ධර්ම දේශනාවදී සිහිපත් කළා බුදු කෙනෙක් ලෝකේ පහළ වුණත් බුදු කෙනෙක් ලෝකේ පහළ නොවුණත් ඒ වගේම බුදුරු දේශනා කළත් බුදුරු දේශනා නොකළත් යම්කිසි කෙනෙක් මේක පිළිගත්තත් යම්කිසි කෙනෙක් මේක නොපිළිගත්තත් ලෝකේ සනාතන ධර්මතාවයක් හැටියට සියලු කල්හි මේ හේතුඵල ධර්මතාවය ක්‍රියාත්මක වෙනවා. එතකොට බුදුරු කරන්නේ ලොව පහළ වෙලා මේ ධර්ම න්‍යාය හඳුනාගෙන ලොවට පහදා දෙනවා. ඒ පහදා දුන්නාම ඒක තේරුම් අරගන්න අය නුවණින් ක්‍රියාත්මක වෙලා තම තමන්ගේ ගැටලු निराකරණය කරගන්නවා සහ ජීවිතය අර්ථ සම්පන්නව සාර්ථකව ගොඩනගා ගන්නවා. ඉතින් ඒ කාරණේ හරියට තේරුම් නොගන්න අය, ඒක ප්‍රතික්ෂේප කරන අය, ඒක දැනගන්නට තරම් ප්‍රඥාව නැති අය අසාර්ථක වෙනවා. හැබැයි ඒ අය අසාර්ථක වුණා කියලා මේ පටිච්චසමුප්පාද නැමැති ධර්මතාවය වෙනස් වෙන්නේ නැහැ. එතකොට ඒ හේතු සාධක හඳුනාගෙන හරියට ගොඩනගන්න පුළුවන් නම් සාර්ථකත්වය ලබන්න පුළුවන්. හරියට හේතු ගොඩනගන්න බැරි වුණොත් අසාර්ථක වෙනවා. ඒක ඉතින් ලෝකේ වැරද්දක් නෙමෙයි. ඒ තමන්ගේ දැනුමේ හැකියාවේ ප්‍රමාණය මතයි ඒවා නිශ්චය එතකොට යම්කිසි හානියක් විනාශයක් වෙනවා නම් ඒ විනාශයට අදාළ හේතු සාධක අපි નિවරදිව හඳුනාගත්තොත් ඒ හඳුනාගෙන ඒවා දුරු කරගන්න දුරු කරගන්න ප්‍රමාණයට ගැටලු निराකරණය වෙනවා එහෙම නැත්නම් කොච්චර ගැටලු විසඳ ගන්න කියලා අපි වෙහෙසුණත් වෑයම් කළත් ගැටලු එහෙමමයි අපි හැමදාම දුක් වෙනවා එතකොට මේ සමාජයේ හුඟක් දෙනා දුකට වෙහෙසටපත් වෙන ආකාරය දිහා බලනකොට ඒ හැම දෙයකටම ප්‍රධාන සාධකය වෙන්නේ මේ හේතුඵල ධර්මතාවය පිළිබඳ පැහැදිලි වැටහීමක් නැතිකම. හැබැයි අපි යලිත් සිහිපත් කරනවා හේතුඵල ධර්මය කියලා එතෙන්දී අපි හඳුනා ගන්නකදී ඒ කාරණයට අදාළ හේතුඵල ධර්ම. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් නිවන් දකින්නට භව පැවැත්ම නවත්තන්නට උත්සාහ කරනවා නම් ඒ භව පැවැත්මට අදාළ හේතුඵල ධර්මයේ තමයි එතනත්තා හඳුනාගන්නේ. හැබැයි විවාහ ජීවිතය සාර්ථකව පවත්වන්නට බලාපොරොත්තු වෙන විවාහ ජීවිතයට අදාළ වෙන හේතුඵල ධර්මතාවයයි ඔහු හඳුනාගන්නේ. ව්‍යාපාරයක් දියුණු කරන්නට බලාපොරොත්තු වෙනවා නම් ව්‍යාපාරයට අදාළ හේතුඵල ධර්මයයි එතනත්තා දැනගන්නට ඕනේ. නිරෝගීකම පවත්ව ගන්නට උත්සාහ කරනවා නම් දීර්ඝායුෂ ලබන්නට උත්සාහ කරනවා නම් ඒ නිරෝගීකමට දීර්ඝායුෂට අදාළ හේතුඵල ධර්මතාවයයි තමන් හඳුනාගත යුත්තේ. දැන් මේවා හුඟක් වෙලාවට පටලව ගන්නේ කොමක් නිසාද? පටිච්ච සමුප්පාදය කියනකොටම හේතුඵලය කියනකොටම එක දෙයක් ගැන විතරයි අපි අවධානය යොමු කරන්නේ. අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං ඒ කියන කාරණා ටික අපිට වැටහෙනවා නම් අපි පටිච්ච සමුප්පාදය දන්නවා. දැන් අපිට කිසි ගැටලුවක් නැහැ. අපි ඒක හොඳට තේරුම් අරන් තියෙනවා. එහෙම අපි හිතනවා. එහෙම හිතුවට තමන් ව්‍යාපාරයක් කරන්න යනවා නම් ඒ ව්‍යාපාරයට අදාළ හේතුඵල ධර්මතාවයන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? තමන් විවාහ සංස්ථාවක් පවත්වාගෙන යනවා නම් විවාහ සංස්ථාවට අදාළ හේතුඵල ධර්ම කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මේවා හරියට තේරුම් ගත්තේ නැතිනම් ඒ කාර්යෙහිලා සාර්ථකත්වයක් අත්දකින්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ පටිච්ච සමුප්පාදයේ හෙවත් හේතුඵල ධර්ම સિદ્ધාන්තය බුදුදහමේ මූලිකම න්‍යායක් හැටියට අපි තෝරා බේරා ගන්නට ඕන වෙන්නේ ඒක බුදුදහමේ මූලික න්‍යායක් කියන එකෙන් අදහස් කරන්නේ බුදුහාමුදුරුව හදපු එකක් කියන එක නෙමෙයි ලෝකේ පවතින සත්‍ය ධර්මතාවය ධර්ම න්‍යාය තථාගතයන් වහන්සේලා හඳුනාගෙන අවබෝධ කරගෙන ලොවට දේශනා කරලා තියෙනවා මනවින් තේරුම් අත්තු නුවණැත්තෝ ජීවිතේ සුවපත් කරගන්නවා තේරුම් නොගන්නා වූ නුවණ මද ඇත්තෝ දුකින් දුකටපත් වෙනවා වෙහෙසටපත් වෙනවා. ඉතින් ඒ නිසා අපට කාටවත් බලපෑම් කරන්න පුළුවන් කමක් නැහැ. අනිවාර්යෙන් මේක ඉගෙන ගන්න ඕන, අනිවාර්යෙන් මේක දැනගන්න ඕන, අනිවාර්යෙන් මේක පිළිගන්න ඕන. එහෙම අපට කියන්න බෑ. පිළිගත්තොත් සුවපත් වෙනවා, සැපවත් වෙනවා. පිළි නොගත්තොත් ඒ අය දුකට පීඩාවටපත් වෙනවා නොදන්නාකම නිසා. උදාහරණයක් හැටියට අපිට මෙහෙම සිහි කරන්නට පුළුවන් අපි හිතමු බෞද්ධ හැටියට අපි පිළිගන්නවා සතෙක් මැරුවහම පව් සිද්ධ වෙනවා. ඒ නිසා බෞද්ධ සත්තු මැරීමෙන් වැළකීලා ඉන්නට උත්සාහ කරනවා ඥානවන්ත බෞද්ධයෝ. එතකොට සමහර ආගම්වල කියන්නේ දෙවියන් වහන්සේ අපිට මේ සත්තු මවලා දීලා තියෙන්නේ අපේ කුසගෙන නිවා ගන්න, අපේ දිවි පවත්තන්න. ඒ නිසා සතෙක් මරාගෙන කෑවයි කියලා ඒකේ කිසි වැරද්දක් නැහැ. දෙවියන් වහන්සේ අපිට මවලා තියෙන්නේ දිවි පවත්තන්නටයි කියන අදහසින් තමනුත් මරාගෙන කනවා දෙවියන්ටත් පොද පූජා පවත්වන සත්තු මරන. දැන් එතකොට ඒ අය පිළිගන්නේ නැහැ සත්තු මරපුවාම ඒකෙන් පාපයක් සිද්ධ වෙනවා කියන එක ඒගොල්ලෝ හංගින්නේ නැහැ පිළිගන්නේ නැහැ. දැන් එහෙම පිළිගත්තේ නැහැ කියලා ඇත්තටම ඒ අයට ඒන් අදාළ ප්‍රතිඵල නොලැබී යනවාද? ඒ අයට පාපය සිදු නොවි පවතිනවාද? මේ ගැන අපි නුවණින් කල්පනා කරලා බලන්න. එතකොට අපි සරල උදාහරණයක් ගත්තොත් මේ විදිහට ගින්දර තියනවා. වැඩිහිටියා දන්නවා ගින්දර ඇල්ලුවොත් පිච්චෙනවා කියලා. පොඩි දරුවා දන්නේ නැහැ. පොඩි දරුවා ඒක පිළිබඳව වැටහීමක් අවබෝධයක් නැහැ. ඒ නිසා පොඩි දරුවා සෙල්ලමට විනෝදයට එහෙම නැත්නම් මොනවද කියලා බලන්න ගින්දර අල්ලනවා. දැන් ඒතකොට පොඩි දරුවා දන්නේ නැහැ කියලා නොපිලිස්සී තියෙන්නේ නැහැ. තමන්ගේ දැනුවත්කම නොදැනුවත්කම වෙනම කාරණයක් අදාළ හේතුව ජනිත වුණා නම් ඵලය ජනිත අපි හිතමු වැඩිහිටියා මේ පිළිබඳව දන්නවා. දන්නා වුණාට ඔහු ඒක එච්චර පිළිගන්නේ නැතුව හිතුවක්කාරකමට ආපිව එච්චර ගණන් ගන්න. අපිව පිච්චෙන්නේ නැහැ. බලමු කියලා වෙලා අල්ලනවා. ඒ ඇල්ලුවත් ගින්දරෙන් පිච්චෙනවා. ඒ කොමක් නිසාද? තමන්ගේ හිතුවක්කාරකම වෙනම දෙයක්. නමුත් ගින්දර අවශ්‍ය ප්‍රමාණයට ශරීර ස්පර්ශ වුණොත් එතන පිලිස්සීමට ලක් වෙනවා. මේක පොඩි ළමයාටත් එකයි වැඩිහිටියාටත් එකයි දන්නා කෙනාටත් එකයි නොදන්නා කෙනාටත් එකයි පිළිගන්න කෙනාටත් එකයි නොපිළිගන්න කෙනාටත් එකයි හේතු සහ ඵලය ඒ ආකාරයෙන් ලෝකයේ තුල ක්‍රියාත්මක වෙන නිසා අදාළ හේතුව ජනිත වුණොත් අදාළ ඵලය අනිවාර්යෙන් භුක්ති විඳින්න සිද්ධ වෙනවා. ඉතින් මේ කාරණය හරියට තේරුම් ගත්තන් පස්සේ අපට අර මුල් ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. ඒ කියන්නේ අන්‍යාගම් වල සත්තු මරුවාම පෞසිද්ධ වෙනවා කියලා පිළිගන්නේ නැහැ. ඒක Tamanට ලැබිලා තියෙන වරප්‍රසාදයක් හැටියටයි එයයි දකින්නේ. එතකොට එයාට පෞසිද්ධ වෙන්නේ නැද්ද? පෞසිද්ධ නොවි තියෙන්නේ නැහැ. පින්නතුනේ සතෙක් වීම, සතෙක් බව දැන ගැනීම, වදක චිත්තය උපක්‍රම කිරීම, ඒන් සත්‍යය ඝාතනය වීම. මේ කරුණු පහ සම්පූර්ණ වුණා නම් පූර්ණ ප්‍රාණඝාත අකුසලයක් සිද්ධ වෙනවා. එහි අකුසල විපාකය තමයි තමන් පිළිගත්තත් නොපිළිගත්තත් උපනුපන් ආත්ම භාවයන්හිදී අකල් මරණ වලට ගොදුරු වීම, අකාලේ ජීවිතේ විනාශ වීම, ආයු මද වීම, විබඳු ප්‍රතිඵල තමන්ට භුක්ති විඳින්න සිද්ධ වෙනවා. එතකොට දැන් ඒ අය පිළිගත්තේ නැහැ කියලා කර්මය වෙනස් වෙනවා නම් එතන හේතුඵල ධර්මයක් නෑ පිළිගන්න. ඒතකොට එහෙම එකක් නෑ. පිළිගත්තත් නොපිළිගත්තත් දැනගත්තත් නොගත්තත් අර අදාළ හේතු ටික සම්පාදනය වෙලා තියෙනවා නම් මොනවද හේතු ටික? සතෙක් වීම, සතෙක් බව දැන ගැනීම, වදක චිත්ත ඝාතනය කිරීමේ උපක්‍රම ඒන් සතා මැරීම. දැන් ඔය පව්කම් කියලා පිළිගන්නේ නැති අයත් ඒ වගේම අන්‍යාගම් වල අයත් සතෙක් මරනකොට ඒ කරුණු ටික සම්පූර්ණ අනිවාර්යෙන් දන්නවා සතෙක් බව. ඒ සතා සතෙක්මයි. ඒ වගේම සතෙක් බව තමම දන්නෝ. ඝාතනය කිරීමේ චේතනාවක් ඇති වෙනවා. ඒ සඳහා උපක්‍රමයක් කරනවා. එයින් සතා මැරෙනවා. මේ ටික හරියට සිද්ධ වුණා නම් එහි විපාකයේහි ප්‍රතිඵලය ලැබෙන්නට අවශ්‍ය සාධක සියල්ල සම්පාදනය වෙලා නිසා නොවරදීම ප්‍රතිඵලය ලැබෙනවා මේ ජීවිතේ හෝ මතු සසර ගමනේ හෝ මේකයි පටිච්ච සමුප්පාදය කියන්නේ මේකයි හේතුඵල ධර්මය කියන්නේ ඒ නිසා එය දන්නා අය අපහසුවටපත් නොවි විනාශයටපත් නොවි රැකෙනවා නොදන්නා අය කොච්චර දේවල් වෙනස් කරන්න උත්සාහ කළත් වෙනසකට ලක් කරගත නොහැකිව දුකටපත් වෙනවා පීඩාවටපත් වෙනවා මම ඒකයි අර මුලින් සඳහන් කළේ අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට ඕන වෙනවා තමන්ගේ දරුවව යහපත් දරුවෙක් හැටියට ගොඩනගා ගන්න. ඒතර අදහස හොඳයි. ඒ හොඳ අදහසින් දරුවට සමහර විට තරවටු කරනවා. ඒ දරුවා හදා ගන්න. එහෙම නැවත නැවත තරවටු කරන්න ගියාම සමහර දරුවෝ හැදෙනවා සමහර දරුවෝ හිතුවක්කාරයි. එතකොට සමහර මව්පියෝ කල්පනා කරනවා ආ එහෙමනම් දරුවන්ට තරවටු කරන්න හොඳ නැහැ. දරුවන්ට බොහොම ආදරයෙන් කියා දෙන්න එතකොට තමයි දරුවෝ හදන්න පුළුවන්. එතකොට ආදරෙන් කියා දෙනකොට ඒ දරුවෝ කොහොමවත් පිළිගන්නේ නැතුව තමන්ට කැමති හැටියටම ජීවිතේ පවත්වන්නට උත්සාහ කරලා විනාශ වෙන දරුවෝ ඉන්නවා. එතකොට ඒකත් හරියන්නේ නැහැ. ඊළඟට සමහර මව්පියෝ දරුවෝ ඉල්ලන ඉල්ලන දේ ගෙනත් දෙනවා. එතකොට දරුවෝ හිතුවක්කාර වෙනවා. මේ විදිහට මොන විදිහින් ක්‍රියාත්මක වුණොත්ද දරුවා නිවැරදිව හදන්නට පුළුවන් වෙන්නේ. ඒක දරුවගෙන් දරුවට වෙනස් වෙනවා, මව්පියන්ගෙන් මව්පියන්ට වෙනස් වෙනවා, අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා. ඒ ඒ අවස්ථාවට අදාළ වෙන සාධක හරියට හඳුනාගෙන ඒ කටයුත්ත කරගෙන යන්නට පුළුවන් වුණොත් විතරයි පුද්ගලයෙකුට තමන් බලාපොරොත්තු වෙන ඉලක්කය සාධනය කරගන්නට පුළුවන්. එතකොට දරුවන් හදලා දරුවන් යහමග යවන්නට තමන් කොච්චර දක්ෂ වුණත් ව්‍යාපාරයක් කරන්න ගියාම අසාර්ථක වෙන්නට පුළුවන්. ඒ කුමක් නිසාද? දරුවෝ හදන්නට තියෙන හේතුඵල දැනුම ව්‍යාපාරයට අදාළ වෙන්නේ නැහැ. ඒකට ඊට වඩා වෙනස් දැනුමක් තියෙන්නට ඕනේ. අරවත් කරුණු කාරණා හේතු සාධක ගන්න බැරි කමක් නැහැ. නමුත් ව්‍යාපාරයක් කියන්නේ වෙනම එකක්. එහි හේතුඵල සම්බන්ධතාවයේ ගොඩනැගෙන ඇති අපි හරියටම තේරුම් බේරුම් කරගන්න. ඊළඟට පෞල් ජීවිතයේ සමගි සම්පන්නව අමුසමියන් හැටියට පවත්වන්නට කුමක්ද කළ යුත්තේ? ඒවට අදාළ වෙන සාධක මොනවාද? ඒ ටික වෙනම හඳුනා ගන්න ඕන. අධ්‍යාපනයේ නිසිලස ඉදිරියට ගෙන යන්නට නම් දියුණු කරගන්න මොකද්ද කරන්න ඕනැත්තේ? ඒ ගැන හේතු සාධක වෙනම දැනගන්න ඕන. මේ විදිහට එක් එක් කාරණාවට අදාළව එහි ක්‍රියාත්මක වෙන හේතුඵල සම්බන්ධතාවය හරියට දැනගත්තොත් විතරයි යම්කිසි දෙයක් හරියට කරන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ඒක පිළිගන්නා නොගන්නා එක තම තමන්ගේ කාර්යයක්. ඒක දැනගෙන ක්‍රියාත්මක කරන එක නොකරන එක තම තමන්ගේ කාර්යයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධහම ප්‍රඥාවන්තයින්ටයි ඒ නිසා නුවණ ඇති අය නුවණ දියුණු කරගන්නට උනන්දු වෙන අය මේ හේතුඵල න්‍යාය පිළිබඳව ලෝක ධර්මතාවය નિවරදිව වටහාගෙන තම තමන්ගේ ජීවිතය අර්ථ සම්පන්න කරගන්නට දුක් පීඩා අවම කරගන්නට ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ විදිහෙන් ක්‍රියාත්මක වෙන මේ ලෝක ධර්මතාවය අර මා මුලින් කිව්වා වගේ ආගම වෙනස් වුණාය කියලා ඒක වෙනස් වෙන්නේ නැහැ. අපි බුද්ධාගමේයි, අපි අන්නාගමක අය. ඒ නිසා බුද්ධාගමේ අයට විතරයි ඔය හේතුඵල ධර්මයේ ඒක බුදුහාමුදුරුවනේ දේශනා කළේ. අපි වෙනත් ආගමකනේ අපි ඒවා පිළිගන්නේ නැහැ. අපට ඒක අදාළ නැහැනේ. එහෙම කිව්වයි කියලා ලෝක ධර්මයේ එක් එක්කෙනාට වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට මේ ගිහි අය අපි පැවිදි වෙලා ඉන්නේ නිසා අපට අදාළ නැහැ අපට ඕන දෙයක් කරන්නට පුළුවන් අපි මහාන වෙලා නිසා එහෙම එකක් නැහැ පැවිද්දාටත් මේ ලෝක ධර්මතාවය එහෙමමයි ස්ත්‍රියක් පුරුෂයෙක් කියලා ගිහියෙක් පැවිද්දෙක් කියලා ආගම වෙනස් වුණාය කියලා මේ කවර වෙනසක් මතවත් මේ ස්වභාවික સિદ્ધාන්තයේ 아무තු වෙනසක් ඇති වෙන්නේ නැහැ හේතුව ජනිත වුණු තැන ඒ කොයි කාටත් එක විදිහට ප්‍රතිඵල භුක්ති විඳින්නට සිද්ධ. ඒක තමයි මේ පටිච්චසමුපාද ධර්ම න්‍යායයේ තියෙන සුවිශේෂත්වය. දින බුදුරජාණන් වහන්සේ සමීපයේහි ආනන්ද හාමුදුරුව පැහැදිලි කරනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මට හිතෙනවා මේ පටිච්චසමුප්පාදය මට ඊටාම පහසු ධර්මයක් හැටියට වැටහෙනවා කියලා. ස්වාමීනි මේ පටිච්චසමුප්පාදයේ ගැඹිර ධර්මයක් වුණත් මට ඒක ඊටාම පහසුවෙන් වැටහෙනවා වගේ මට දැනෙනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද එහෙම කියන්න එපා. ආනන්ද එහෙම කියන්න එපා. මේ පටිච්ච සමුප්පාදය අතිශය ගැඹීර ධර්මතාවයක්. මේ ගැඹීර ධර්මතාවය හරියට නොදැනීම නිසා තමයි මේ සත්වය අනන්ත සංසාරෙහි හරියට නූල් බෝලයක් එකට පැටලුණා වගේ අගමුල හොයාගන්නට බැරිව මේ සසර ගමනෙහි පැටලිලා තියෙනවා. පඹගාලක පැටලුණා වගේ මේ සත්වය දුකටපත් වෙලා තියෙන්නේ. ඒ නිසා එහෙම සැහැල්ලුවෙන් හිතන්නට එපා. මේ පටිච්ච සමුප්පාද ධර්මය anu ඉතා ගම්භීර ධර්මයක්. එය වටහා ගැනීම ඊතරම් හිතන තරම් පහසු දෙයක් නොවේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. එක්කමක් නිසාද පින්තුනේ බුදුරජාණන් වහන්සේ තමයි මේ පටිච්ච සමුප්පාදයේ හේවත් හේතුඵල ධර්මය විශ්වයේ ඇතිතාක් සෑම ධර්මයක් පිළිබඳවම එකින් එකට අදාළ පටිච්ච සමුප්පාදය හේතුඵල ධර්මය වෙන වෙනම හරියටම ప్రత్యක්ෂ කරගත්තු එකම කෙනා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අන්නේ රහතන් වහන්සේලාත් ඒ සියල්ල වෙන වෙනම ప్రత్యක්ෂ කරන්නේ නැහැ. උදාහරණයක් ඇටියට ගත්තොත් බුදුරජාණන් වහන්සේලා සතුව පවතින සුවිශේෂ ඥාන තියෙනවා. ඒවට කියනවා අසාධාරණ ඥාන කියලා. ඒ කියන්නේ ශ්‍රාවකීන්ට සාධාරණ නොවන නිසා බුදු කෙනෙකුට පමණක්ම විශේෂ වන නිසා. ඒ නෙක්ඥානයක් තමයි ආස්‍ය අනුසය දන්නා නුවණ ආස්‍ය අනුසය ඥානයයි කියලා. ඒ කියන්නේ පුද්ගලය දේවල් කරනකොට අපට මතු පිටින් යම් යම් ආකාරයකට පෙනෙනවා. හැබැයි ඒ අයගේ චිත්තසංතානයේ ඒ සඳහා ක්‍රියාත්මක වෙන හේතුව මොකක්ද කියලා හරියටම පැහැදිලි වෙන්න ප්‍රකට වෙන්නේ නැහැ. එතකොට බාහිරින් බලන අය වැරදි විදිහට හඳුනා ගන්නවා. රහතන් වහන්සේලාට එක්තරා ප්‍රමාණයකට පුද්ගල චරිත පුද්ගල సంతානය හඳුනා ගන්න පුළුවන්. නමුත් හරියටම පරතරටම විනිවිද දකින්නට පුළුවන් කමක් නැහැ. ඒ හැකියාව පවතින්නේ සම්මා සම්බුදු කෙනෙකුට. මේ චිත්ත න්‍යාමය, මේ කර්ම න්‍යාමය, ඒ වගේම මේ ලෝක ධර්මතාවය, ඒ වගේම බුද්ධ විෂය, ලෝක විෂය, ඉද්ධි විෂය මේවා පිළිබඳව හේතුඵල වශයෙන් පරතරටම දක්නා ඥානයක් තියෙන්නේ සම්මා සම්බුදු කෙනෙකුට පමණයි. අන් අයට පුළුවන්කම තියෙන්නේ තම තමන්ගේ ක්ෂේත්‍රය තුළ තම තමන්ට දැනෙන ආකාරයට තම තමන්ට වැටහෙන ආකාරයට තමන්ට අදාළ කොටස පිළිබඳව හේතුඵල දක්නා ඥානයක් ඇති කරගන්නට පමණයි. රහතන් වහන්සේලා උනා ඒ ඒ කාරණෙන් අග්‍ර වෙන්නේ ඒ ඒ කාරණෙන් සුවිශේෂත්වයන් දරන්නේ තමන් වහන්සේලා එක් එක් කාරණා පිළිබඳව තමයි හේතුඵල වශයෙන් විචක්ෂණ වෙලා. දැන් මුගලන් මහරහතන් වහන්සේ 이르දීන් අග්‍රස්ථානයේ ඒකමක් නිසාද මේ 이르දි ප්‍රාතිහාර්ය පෑම පිළිබඳව හේතුඵල දැක්ම උන්වහන්සේට ඉතා පරතරට තියෙනවා ඒ වගේම ඒක හොඳට ප්‍රගුණ කරලා ඒ නිසා අන් සියලු භික්ෂුන් වහන්සේලාට වඩා 이르දිය දැක්වීම අතින් මුගලන් මහරහතන් වහන්සේ ප්‍රවීණයි ඊළඟට මුගලන් හාමුදුරුවෝ සියලු 이르දි අතරින් ප්‍රවීණ වෙන අතර චුල්ලපන්තක හාමුදුරුව මනෝමය විඥානය අතරින් අග්‍රයි. ඒ කියන්නේ මනසින් විවිධ රූපමවන්න. දහස් ගණනක් පුද්ගල රූප තමන් වහන්සේ වගේම හෝ වෙනත් වෙනත් ආකාරයෙන් හෝ වෙනත් වෙනත් ක්‍රියාවන්හි යෙදී සිටින ආකාරයට මනසින් මවන්නට පුළුවන්. ඒතර මේ පිළිබඳව හේතුඵල සම්බන්ධතාවය. ඒක කරන්නේ කොහොමද? මොන මොන හේතු ජනිත කරනකොටද මේ ඵලය වෙනස් වෙන්නේ? ඒ මවන රූප ඔක්කොම එක වගේ වෙන්නේ මොන විදිහට හේතු ජනිත කළොත්ද? ඒවා වෙනස් වෙන්නේ මොන විදිහට හේතු ජනිත කළොත්ද? මේ එකින් එක අන්‍ය භික්ෂුන් වහන්සේලාට වඩා පරතරට ගිය ඥානයක් උන්වහන්සේ සතුව තිබුණු නිසා උන්වහන්සේ මනෝමය විඥාන අතරින් අගතන්පත් වුණා. මේ විදිහට එක් එක් භික්ෂුන් වහන්සේලාගේ විශේෂත්වයන් පවතින්නේ කුමක් නිසාද? උන්වහන්සේලා ඒ කාරණය පිළිබඳව හේතුඵල ක්‍රියාත්මක වෙන හැටි මනවින් අධ්‍යයනය කරලා ප්‍රගුණ කරලා තියෙන නිසා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ හැම කාරණයකින්ම වික්ෂුන් වහන්සේලා අභිබව ප්‍රවීණත්වයට පත් වෙලා තියෙන්නේ ලෝකේ යා හැකි අග්‍ර තැනට පරතරට උන්වහන්සේ පැමිණිලා තියෙන්නේ ඒ හැම විෂයක් පිළිබඳවම හැම කාරණයක් පිළිබඳවම හේතුඵල ක්‍රියාත්මක වෙන හැටි තථාගතයන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරලා තියෙනවා. ඒ නිසායි උන්වහන්සේ ਸਰවඥ කියලා හඳුන්වන්නේ. සියල්ල දන්නවා. ඒ සියල්ල දන්නේ කාගෙන්වත් අහගෙන පොතකින් කියවගෙන අනුමානයෙන් කල්පනා කරලා නෙමෙයි. ඒ ඒ ආත්ම භාවල හැම දෙයක්ම ක්‍රියාත්මක කරලා වෙළඳාම හරියට සාර්ථකව කරන්නේ කොහොමද? වෙළඳාම අසාර්ථක වෙන්නේ කොහොමද? බෝසත්වරේ කල්ප කාලාන්තරයක් මේවා විවිධ ක්‍රමවලින් අධ්‍යයනය කරනවා. එහෙම වෙනකොට උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ වශයෙන් දන්නවා වෙළඳාම අසාර්ථක වෙන්නේ මෙහෙමයි මේ මේ හේතු සාධක නිසායි විලඳාම සාර්ථක වෙන්න මේ හේතු සාධක නිසා. ආත්ම බොහෝ ගණනක් ගිහි ජීවිත ගත කරලා අමුදරුවන් පෝෂණය කරනවා. ආත්ම බොහෝ ගණනක් ගොවිතැන්පත් කරනවා. ආත්ම බොහෝ ගණනක් තමන් සසරේ සිද්ධ කරගත්තු පව්කම් වල විපාක විඳිනවා. ඒවත් උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කරනවා. මේ බඳු අකුසල කර්මයක් කළොත් මෙච්චර කාලයක් නිරේ පැහෙන්නට සිද්ධ වෙනවා. මේ බඳු අකුසල කර්මයක් කළොත් මෙච්චර කාලයක් പ്രേත ලෝකේ ඉන්නට සිද්ධ වෙනවා. මෙහෙම අකුසලයක් කළොත් මෙච්චර කල්ප කාලාන්තරයක් අකාලේ මැරෙන්නට සිද්ධ වෙනවා. මේ විදිහට හැම අකුසල ධර්මයක් පිළිබඳවත් හේතුඵල වශයෙන් තථාගතයන් වහන්සේ මනවින් අවබෝධ කරගන්න තියෙනවා. මෙන්න මේ තරම් ගැඹුරු දැක්මක් තථාගතයන් වහන්සේට තියෙන නිසායි ආනන්ද හැඳුරන්ට පැහැදිලි කරන්නේ ආනන්ද සැහැල්ලුවෙන් මේ පිළිබඳව හිතන්නට එපා. මේ පටිච්ච සමුප්පාද ධර්මය අනුව විශ්වයේ පවතින සබා දහමයි. නමුත් ඒක අතිශයින් ගැඹීර සූක්ෂම ධර්මයක්. අපට මතු පිටින් රළු රළු දේවල් ටික පෙනෙන්නට පුළුවන්. නමුත් සූක්ෂම දේවල් අපට හරියටම ප්‍රකට වෙන්නේ නැහැ. ඒ මතු පිටින් පේන දේවල් ටිකට අනුව අපි කටයුතු කරනකොට යම් යම් දේ සාර්ථක වෙන්න පුළුවන්. හැබැයි අර නොදෙනෙන නොපෙනෙන කාරණා ටික ගිලිහෙන නිසා එතනදී අපි අසාර්ථක වෙන්නට පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු ජ්‍යොතිෂඥයෙක් ජ්‍යොතිෂය පිළිබඳව ගැඹුරු වැටහීමක් ඒතර ජ්‍යොතිෂයයි කියලා කියන්නේ මීරහඳ තාරකාවල ගමන් මාර්ගයේ ක්‍රියාකාරීත්වය මත යම්කිසි ආකාරයකින් පෙර ඇදුරන් හදලා තියෙනවා එක්තරා විද්‍යාවක්. ඒ විද්‍යාවට අනුව ගණනය කරලා පුද්ගලයාගේ සිතුම් පැතුම් චරිත ලක්ෂණ ක්‍රියාකාරීත්වය පුද්ගලයාට අත්විඳින්නට සිද්ධ වෙන දේවල් ඒ පුද්ගලයාගේ උපත සහ අර ඉරහඳ තාරකාවල පැවැත්ම එකට මුසු කරලා ගණනය කරලා කියන්නට පුළුවන් විදිහේ විද්‍යාව. දැන් මේ පිළිබඳව යම්කිසි ගැඹුරු දැනුමක් ඇති කරගත්තාම සෑහෙන දුරට මේ විද්‍යාව පදනම් කරගෙන යමක් කියන්නට පුළුවන්. හැබැයි ඒ ජ්‍යොතිෂය තුළින් පැහැදිලි කරන්නේ කුමක් පිළිබඳවද? අර අපි මුලින් පැහැදිලි කරපු ඍතු නියාමයේ පිළිබඳ. ඒ කියන්නේ සීතෝෂ්ණවල බලපෑම නිසා දේවල් වෙනස් වෙන ආකාරය. හැබැයි ලෝකයේ ඍතු නියාමයේ විතරක් නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ කර්ම නියාමයේ ක්‍රියාත්මක වෙනවා චිත්ත නියාමයේ ක්‍රියාත්මක වෙනවා බීජ නියාමයේ ක්‍රියාත්මක වෙනවා ධර්ම නියාමයේ ක්‍රියාත්මක වෙනවා තව ඊට අමතරව නියාම ධර්ම හතරක් ක්‍රියාත්මක වෙනවා එතකොට ඍතු නියාමයේ කියලා කියන්නේ තව එකක් ඒ කියන්නේ නියාම ධර්ම පහක් තියෙනවා පහෙන් එකක් තමයි ඍතු නියාමය තවත් හතරක් තියෙනවා එතකොට ඉතිරි හතරම ගැන නොසලකා හැරලා අර ඍතු නියාමයේ ගැන විතරක් සලකලා යම්කිසි ප්‍රකාශනයක් කළාම ඒක හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන් කොමක් නිසාද තව ගණනේ නොකරපු හේතු සාධක ගොඩක් තියෙන නිසා යම්කිසි කෙනෙක් ජ්‍යොතිෂයක් දන්නවා නම් ධර්මයක් දන්නවා නම් චිත්ත න්යාමය පිළිබඳව ඒ කියන්නේ මනසේ ක්‍රියාකාරීත්වයක් දන්නවා නම් ඊළඟට කුසල කුසල කර්මයන්ගේ විපාක ක්‍රියාත්මක වෙන හැටිත් දන්නවා නම් මේ හැම දෙයක් පිළිබඳවම දන්නවා නම් ඒතනත්තා කරන ප්‍රකාශනයේ අරීට වඩා ඊටාම තීක්ෂණයි ඊට වඩා ඊටාම නිර්වද්‍යයි කුමක් නිසාද ඊට බලපවත්වන සෑම හේතුවක්ම හරියට ගණනය කරලා තියෙන නිසා උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු උඩ ඉඳන් ගල් කැටයක් අපි බිමට දානවා එතකොට උඩ ඉඳන් මේ ගල් කැටේ වැටෙන ස්වභාවයත් එක්කලා අපට අනුමාන කරලා කියන්න පුළුවන් මේ ගල මෙන්න මේ හරියට විතර වැටෙන්න පුළුවන් ඉතින් ඒක හරියන්නටත් පුළුවන්. හැබැයි සමහර වෙලාවට ගල වැටෙන අතරතුරේ පැත්තෙන් ඇවිල්ලා තව මොකක් හරි දෙයක් ඒකට හැපෙන්නටත් පුළුවන්. එතකොට මේ හැපෙන්නට ඉඩ තියෙන දේ පිළිබඳව අපේ අවධානය යොමු වෙන්නේ නැතිනම් අපි කල්පනා කරන්නේ අනිවාර්යෙන් මෙතනින් ගලක් බිමට දැම්මොත් මෙන්න මෙතනට තමයි වැටෙන්නේ කියලා අපි හිතලා තියෙනවා. හැබැයි ඒ අතරතුරෙන් තව යමක් ඉදිරියට ඇවිල්ලා මේක හැපෙන්න පුළුවන් කියන වැටහීමක් තිබුණොත් අපි මේ ප්‍රකාශනේ ස්ථිරව කියන්නේ නැහැ. අපි එතනදි කියන්නේ මෙහෙම වැටෙන්නට පුළුවන්. වැටෙනකොට මෙන්න මෙහෙම හානියකුත් වෙන්න පුළුවන්. එහෙම හැපීමක් සිද්ධ වුණොත් මේ ගල මෙතනට වැටෙන්නේ එහෙම හානියක් නොවුනොත් මේක මෙතනට වැටෙනවා. ඒ මොකක් නිසාද එහෙම කියන්නේ? දැන් ඒකට බලපාන්නට පුළුවන් තවත් සාධකයක් අපි දැකලා තියෙනවා. ඊළඟට තව කෙනෙක් ඊට වඩා විචක්ෂණ නම් ඒතනත්තා මේකට බලපාන තවත් හේතු සාධක දකිනවා. මෙන්න මේ විදිහට කර්ම නියාමයේ පිළිබඳවත්, යොත් නියාමයේ පිළිබඳවත්, බීජ නියාමයේ පිළිබඳවත්, චිත්ත නියාම, ධර්ම නියාම මේ න්‍යාම ධර්ම පහ පිළිබඳවම යම්කිසි කෙනෙකුට හොඳ විචක්ෂණ බවක් තියෙනවා නම් අන්න ඒ බඳු කෙනෙකුට ලෝකයේ තුල ක්‍රියාත්මක වෙන දේවල් මෙන්න මෙහෙමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා හරියටම නිශ්චයටම ප්‍රකාශ කරන්නට පුළුවන්කම තියෙනවා. සම්මා සම්බුදුරේ කරන ප්‍රකාශනේ වරදින්නේ නැහැ කියලා කියන්නේ අන්න ඒ නිසා. කල්ප කාලාන්තරයකට ඉහතදී කල්ප කාලාන්තරයකට ඉහතදී දීපංකර බුදුරජාණන් වහන්සේ සමයෙහි සුමේද තාපසයා හැටියටයි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ විවරණ ලබන්නේ. එතකොට මීට සාරාංශක කල්පලක්ෂයකට ඉහතදී දීපංකර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශනයක් කරනවා තව සාරාංශක කල්පලක්ෂයකට මැත්තේහි ගෞතම නමින් මේ තනත්තා බුද්ධත්වයට පත් වෙනවා. මෞපියෝ මේ මේ නමින් උපදින්නේ. මෙන්න මේ වගේ දේශයකයි උපදින්නේ. මේ හැම දෙයක්ම ප්‍රකාශයට පත් කරනවා. ඒක වරදින්නේ නැහැ. බුදු කෙනෙක් යමක් ප්‍රකාශ කළා නම් ඒක කවමදාකවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ වෙනස් වෙන්නේ නැත්තේ මොකක් නිසාද? බුදුහාමුදුරුවන්ගේ පවතින 아무තු බලයක් නිසා ලෝකෙට අනුව වෙනස් වෙනවා කියන එකම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ලෝකයේ පිළිබඳව හරියට අවබෝධ කරගෙන තියෙන ලෝකයේ ක්‍රියාත්මක වන හේතුඵල સિદ્ધාන්තය ඒ හඳුනගෙන තියෙන නිසා උන්වහන්සේ කරන ප්‍රකාශනය වර්ධින්නේ නැහැ. දැන් බුදු කෙනෙකුට ඕන නම් දේවල් වලට බලපෑම් කරලා මනසින් යම් යම් දේවල් වෙනස් කරන්නට පුළුවන් හැකියාවකුත් තියෙනවා. මොකද චිත්ත නියාමයේ හරියට හඳුනාගත්තාම අපි මුලින් සඳහන් කළානේ සිත නිසා හටගන්න රූප කලාප කොටසක් තියෙනවා කියන. ඒවට කියනවා චිත්තජ රූප. එතකොට මේ චිත්තජ රූප ඇති කරලා යම් යම් වෙනස්කම් ඇති කරන්න පුළුවන්. දැන් ওই ඉද්ධි ප්‍රාතිහාරය පානවා කියන්නේ එහෙම. මනසින් නොඑක් දේවල් මවන්නට පුළුවන්. ඉතින් බුදු කෙනෙකුට ඕන නම් සමහර දේවල් එහෙම මනසින් බලපෑම් කරලා වෙනස් කරන්න පුළුවන්. හැබැයි ඒ වෙනස කරන්නේ සෝබා දහමට පටහැනිව නොවේ. මේ හේතුඵල ධර්මතාවයට පටහැනිව නොවේ. එහෙම පටහැනිව කටයුතු කරන්න බුදු කෙනෙකුටවත් පුළුවන් කමක් නැහැ. ඇයි බුදුරජාණන් වහන්සේ ලෝක ධර්මතාවයන්ට යටත් නිසා බුදුරජාණන් වහන්සේ ලෝක ධර්මතාවයන්ට යටත් නමුත් බුදුරජාණන් වහන්සේ සියලු ලෝක ධර්මයේ මනවින් වටහාගෙන තියෙනවා. ඒ වටහාගෙන තියෙන නිසා උන්වහන්සේට අවශ්‍ය නම් අවශ්‍ය විදිහට හසුරවන්න පුළුවන් ඒව වෙනස් කරන හේතු සාධක හරියටම දන්න නිසා. අන් කෙනෙක් ලෝක ධර්මයට යටත් නමුත් Tamanට කැමති විදිහට ලෝකය හසුරවන්නට බෑ. ඇයි හසුරවන්නට බැරි වෙන්නේ? Taman ඒ පිළිබඳව හේතු සාධක හරියටම දන්නේ නැති නිසා. ඒ නිසා ලෝකයේ සාමාන්‍ය පුද්ගලයින්ට ලැබෙන හැටියට දේවල් පිළි අරගෙන ජීවත් වෙන්නට සිද්ධ වෙනවා. තථාගතයන් වහන්සේ තමන්ට අවශ්‍ය විදිහට ඕනනම් ලෝකයේ හසුරුවා ගන්නට දක්ෂයි. නමුත් බුදුරු හැම විට මෙහෙම කරන්නට ඉදිරිපත් වෙන්නේ නැහැ. එහෙම කරනවා නම් උන්වහන්සේට ඕනෑ තරම් දේවල් කරන්නට ඉඩ තිබුණා. නමුත් බුදුරු එහෙම කරන්නේ නැත්තේ මොකක් නිසාද? ලෝක ධර්මය හරියටම වටහා ගත්තාම 아무තු දේවල් කිරීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. කුමක් නිසාද? ඒ හැම දෙයක්ම નિસරොයි කියලා දකින නිසා. ලෝකය හරියට නොඇතහෙන තාක්කල් තමයි අద్භූත දේවල්, ආශ්චර්ය දේවල්, මහේසාක්‍ය දේවල් සිද්ධ කරලා තමන් කෙරුම්කාරයෙක් වගේ පෙනී හිටින්න ඕන වෙන්නේ අනිත් අය අභිභවා තමන් ප්‍රදර්ශනය වෙන්නට ඕන වෙන්නේ අනිත් අය යට කරලා තමන් නැගී සිටින්න ඕන වෙන්නේ මේ හැම දෙයක්ම සාරවත් විදිහට අපට පෙනෙන්නේ මේ ලෝක ධර්මතාවයන් හරියට ප්‍රත්‍යක්ෂ නොවන නිසා යමෙකුට ලෝක ධර්මයේ හරියට ප්‍රත්‍යක්ෂ වුණා නම් එබඳු උතුමන්ට ලෝකය වෙනස් කරන්නට අවශ්‍යතාවයක් මතුවෙන්නේ නැහැ. ඒවා පවතින හැටියට, සිදුවෙන හැටියට සිදුවෙන්නට ඉඩ හැබැයි යම් අවස්ථාවක යමක් වෙනස් කළොත් ලෝකෙට පිහිට වෙන්නට පුළුවන් නම් ඒ කියන්නේ තව කෙනෙක් දුකින් මුදවා ගන්නට පුළුවන් තව කෙනෙකුට සිද්ධ වෙන්නට යන විනාශේ වළක්වන්නට පුළුවන් තව කෙනෙකුට අවබෝධය ජනිත කරන්න පුළුවන් තව කෙනෙක් අපායগামী මාර්ගයේ නිර්වාණ මාර්ගයට යොමු කරන්නට පුළුවන් අන්න ඒ බඳු අවස්ථාවල බුදුවරු රහතන් වහන්සේලා සමහර විට මනසින් බලපෑම් කරලා සමහර දේවල් වෙනස් කරන අවස්ථා තියෙනවා. ඒ මොකටද ලෝකය විකෘති කරන්නට නෙවෙයි මිනිසුන්ට ජීවිතය ගැන ලෝකය ගැන අවබෝධය ලබා දෙන්න. නමුත් එහෙම නැති කිසිම අවස්ථාවක උන්වහන්සේලා බලහත්කාරකමෙන් දේවල් කරන්නට වෑයම් කරන්නේ නැහැ. ඒ නිසානේ තථාගතයන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට දේශනා කරන්නේ ආනන්ද ඕන්නම් තථාගතයන් වහන්සේ සතර ඉද්ධිපාද වඩලා තියෙන නිසා කල්පයක් වැඩ ඉන්න පුළුවන්. ඉතින් ආනන්ද හඳුරු ආරාධනා කළා නම් ඒ ආයුෂ් කල්පේ බිම වෙනකන් උන්වහන්සේ වැඩ ඉඳීවි. එහෙම ආරාධනාවක් කළේ නැති නිසා බුදුහාමුදුරන්ට තමන්ගේ බලය පෙන්වන්න එහෙම වැඩ ඉඳීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා මාරයාගේ ආරාධනාව උන්වහන්සේ පිළිගත්තා. ඒ වගේම 이르දි ප්‍රාතිහාරය දක්වන්නට උන්වහන්සේට කොතෙක් හැකියාව තිබුණා තමන්ගේ බල පුළුවන් කාරකම් පෙන්වන්නට උන්වහන්සේ ප්‍රාතිහාරය දක්වන්නේ නැහැ ලෝකයට යමක් අවබෝධ කරන්න සුදුසු අවස්ථාවක් ආවොත් එබඳු තැනදී යම් ප්‍රතිහාරයක් දක්වන්නට පුළුවන්. ඒ කුමක් නිසාද ලෝකේ හේතුඵල ධර්මය නිසි විදිහට තථාගතයන් වහන්සේ අවබෝධ කරලා තියෙන නිසා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ තරමටම ලෝකේ හේතුඵල ධර්මයන් වටහා ගන්නට අන් කෙනෙකුට පුළුවන් කියලා අපිට කොහොමවත් අනුමාන කරන්නටවත් පුළුවන් කමක් නැහැ. තමනුත් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරමින් බුද්ධත්වයේ සඳහා පාරමිතා පුරනවා නම් ටිකෙන් ටික ඒ මට්ටමට වැඩෙන්නට ඕනෑම බෝසත්වරයෙකුට පුළුවන්කම තියෙනවා. බුද්ධත්වයේ ප්‍රාර්ථනා නොකරන ඉන් මෙපිට අවශේෂ ප්‍රාර්ථනාවන් ඇතුව යන අයට එපමණකින් අවබෝධ කරන්නට නොහැකි වුණත් තම තමන් ජීවත් වෙන භූමිකාව තුළ තමන්ට අදාළ ක්ෂේත්‍රය පිළිබඳව හේතුඵල ඥාන තම තමන් විසින් ඇති කරගන්නට ඕන. ඒ වැටහීමේ අවබෝධය තම තමන්ට නොතිබුණොත් ඒ හැම මොහොතකම දේවල් පටලවාගෙන විපරීත කරගන්නටයි සිද්ධ වෙන්නේ. අපි බොහෝ දේ අපේක්ෂා කරනවා. අපේක්ෂා කළාට ඒ අපේක්ෂා කරන දේ ප්‍රතිඵලය හැටියට නොලැබී යන්නට පුළුවන්. ඒ නිසා යම්කිසි කෙනෙක් මේ ලෝක ධර්මතාවය පිළිබඳව එහෙම නැත්නම් මේ පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව හරියටම තේරුම් ගන්නවා නම් ඒ තේරුම් ගැනීම සඳහා හේතුඵල ධර්මතාවයන් ක්‍රියාත්මක වෙන විවිධ අංශ පිළිබඳව අපේ අවධානය යොමු කරන්න. හේතුඵලය කියලා එහෙම නැත්නම් පටිච්ච සමුප්පාදය කියලා අපි හඳුන්වන මේ එකම ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, ඍතු නියාම, ධර්ම නියාම කියලා නියාම ධර්ම පහක් හැටියට ලෝකෙහි ක්‍රියාත්මක ඒ කියන්නේ දේවල් නිර්මාණය කරන්නට බලපාන හේතු සාධක ඔය යමක් නිර්මාණය කරන්නට බලපාන හේතු සාධක ඔය කියන ලද කාරණා පහෙන් ඕනම පැත්තකින් ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. ඔය හේත් ඔය පැති පහෙන්ම හේතු සාධක මතුවෙන්නටත් පුළුවන්. ඒ පැති පහෙන්ම මතුවෙන හේතු සාධක හරියට හඳුනාගත්තොත් විතරයි ප්‍රතිඵලය කොහොම වෙයිද කියලා අපිට හරියටම තීරණය කරන්න පුළුවන්. ඒ නිසා පටිච්ච සමුප්පාදයේ පිළිබඳව ගැඹුරු වැටහීමක් ඇති කරගන්නට නම් කර්ම නියාමය කියන්නේ මොකක්ද? චිත්ත නියාමය කියන්නේ මොකක්ද? බීජ නියාමය කියන්නේ මොකක්ද? ඍතු නියාමය, ධර්ම නියාමය කියන්නේ මොකක්ද කියන මේ කාරණා පහ පිළිබඳව නිසි වැටහීමක් ඇති කරගන්නට අවශ්‍යයි. කම්ම නියාමයයි කියලා කියන්නේ අපේ සිතින් අපි ජනිත කරපු ශක්තිය, කුසල කුසල කර්මය හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා වටහා ගැනීම. කර්මය කිව්වහම අතීත කර්මය පමණක් නෙමෙයි මේ මේ මොහොතේ අපි ජනිත කරන චේතනාවන්ගෙනුත් යම් කර්මයක් නිර්මාණය වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන චේතනාහම් භික්කවේ කම්මං වදමේ චේතනාවේ ශක්තිය තමයි කර්මයේ හැටියට ක්‍රියාත්මක වෙන්නේ. අතීත වෙන්නත් පුළුවන් වර්තමාන වෙන්නත් පුළුවන් අපේ සිතින් ගොඩනැගෙන ශක්තිය ඵල ඇති කරන ආකාරය. කිලිටිව් ශක්තිය දුක් විපාක ඇති කරනවා. පිරිසිදු ශක්තිය සැප විපාක ඇති කරනවා. මේවා කුසල කුසල කර්ම හැටියට ක්‍රියාත්මක වෙනවා. එය ක්‍රියාත්මක වෙන රටාව න්‍යාය හරියට තේරුම් ගැනීම තමයි කම්ම නියාමයයි කියලා දක්වන්නේ. ඊළඟට අපිට අපි හැම කෙනෙකුටම සිතක් තියෙනවා. මේ සිතට ආවේනික වූ ධර්ම න්‍යායක් තියෙනවා. ඒ සිත ක්‍රියාත්මක වෙන රටාවක් තියෙනවා. මේ රටාව හරියට හඳුනාගත්තොත් අපිට අපේ හිත හසුරුව ගන්නට පුළුවන්. හරියට හඳුනා නොගත්තොත් අපිට කොච්චර දේවල් ඕන වුණත් අපි හැම විටම පටලැවෙනවා. ඒ නිසා යමෙක් චිත්ත නියාමයේ පිළිබඳව හරි අවබෝධයක් යම් පමණකට හෝ ඇති කරගන්නවා නම් ඒ ඒ ප්‍රමාණයට ඒ පිළි ඒ තනත්තා ලෝක ධර්මතාවයන් පිළිබඳව විචක්ෂණයි. ඊළඟට කම්ම නියම, චිත්ත නියම, බීජ නියම. බීජ නියම කියලා කියන්නේ පුද්ගලයෙක් සම්බන්ධව කතා කරනවා නම් සත්වයෙක් සම්බන්ධව කතා කරනවා නම් අද වර්තමානයේ බටහිර විද්‍යාවට අනුව කියන්නේ ඥාන කියලා. ඒ ඥානවල බලපෑම මව්පියන්ගේ මව්පියන්ගෙන් දරුවන්ට උරුම වෙන යම්කිසි මූල බීජයන්ගේ ක්‍රියාකාරීත්වය. ඒක බටහිර විද්‍යාවේ හඳුන්වන්නේ ඥාන විද්‍යාවයි කියලා. එතකොට සාමාන්‍ය ආකාරයට අපි හඳුනා ගන්නවා නම් පොල් ගහකින් ගෙඩියක් අරගෙන හිටෙව්වහම පොල් පැලයක්ම හැදෙනවා. කොස් ගහකින් ඇටයක් අරගෙන හිටෙව්වහම කොස් ගහක්ම හැදෙනවා. පුවක් ගහකින් ගෙඩියක් අරගෙන හිටෙව්වහම පුවක් ගහක්ම හැදෙනවා. ඒ කොමක් නිසාද? අර මුල් ගහෙන් දෙවනි ගහට මේ විදිහේ සම්බන්ධතාවයක් සමාන ස්වરૂපයක් නිර්මාණය වෙන්නේ කොහොමද අර මුල් ගහෙන් උරුම වෙන බීජ න්යාමය නිසා අර මූල බීජයක් ගත්තයින් පස්සේ ඒකේ අපට කොස් ගහක් පොල් ගහක් නිර්මාණය වෙන ශක්තියක් මෙන්න මෙතනයි තියෙන කියලා පෙන්වන්න විදිහක් නැහැ. එහෙම පෙන්වන්න පුළුවන් දෙයක් නැති වුණාට ලොකු මහත් වෙනකොට අර මුල් රුක්ෂය වගේ තමයි ඒක වැඩෙන්නේ. අන්න ඒක තමයි බීජය තුල තියෙන ශක්තිය, ඒ ක්‍රියාත්මක වෙන රටාව බීජ නියාමයයි කියලා හඳුනා ගන්නවා. ඊළඟට ඍතු නියාමයයි කියලා කියන්නේ අපි මුලින් සඳහන් කළ ආකාරයට සීත උෂ්ණ සීත උෂ්ණ කියලා ලෝකයේ දෙකක් ඇත්තටම නැහැ. උණුසුම අඩුවීම වැඩිවීම කියලයි අපිට ගන්නට සිද්ධ වෙන්නේ මේ උණුසුම අඩුවීම වැඩිවීම මත ලෝකේ බොහෝ වෙනස්කම් සිද්ධ වෙනවා මල් පිපෙනවා ගෙඩි හැදෙනවා පළ දරනවා කොළ හැලෙනවා දලු දානවා ඒ වගේම වැස්ස වහිනවා ඒ වගේම සමහර වෙලාවට නියං කාලය ඇති වෙනවා ලෝකය ශාස්ත්‍රීක වෙනවා මිනිස්සුන්ගේ ආයුෂ අඩු වැඩි වෙනවා පිරිහෙනවා ලෙඩ රෝග හැදෙනවා සුවපත් වෙනවා මේ බොහෝ දේවල් සිද්ධ වෙනවා ලෝකයේ සීතෝෂ්ණ නිසා උණුසුම අඩු වැඩි වීම නිසා මේවා සිද්ධ වෙන ක්‍රියා රටාව ක්‍රියා පටිපාටිය විර්තුණියාමය කියලා හඳුන්වනවා ඊළඟට ධම්ම නියාම කියලා කියන්නේ මේ එකකටවත් ඇතුළත් කරන්නට නොහැකි. ඒ කියන්නේ කම්ම නියාමය කියලා වෙන් කරන්නටත් බෑ. චිත්ත නියාමය කියලා වෙන් කරන්නටත් බෑ. බීජ නියාම, ඍතු නියාම කියලා වෙන් කරන්නත් බෑ. නමුත් සමහර වෙලාවට ලෝකේ යම් යම් වෙනස්කම් සිද්ධ වෙනවා. ඒ කුමක් නිසාද? ගුණවතුන්ගේ උත්තරීතර ගුණය නිසා ලෝකේ ඇති වෙන යම් යම් වෙනස්කම් තියෙනවා. බුදුරලුවට පහළ වෙනකොට ලෝකයේ සලිත වීම, ඒ වගේම ආලෝක ධාරා පැතිරීම මෙබඳු විවිධ සිදුවීම් ආශ්චර්ය අద్భుත දේවල් සිද්ධ වෙනවා ගුණවතුන්ගේ ඒ ගුණ තේජස නිසා. ඒක කර්ම ශක්තියෙන් වෙන දෙයක්ුත් නෙමෙයි. ඒක සිත මෙහෙवला කරන දෙයක්ුත් නෙමෙයි. ඍතු විපර්යාසයක් නිසා සිද්ධ වෙන දෙයක්ුත් නෙමෙයි. ඒ වගේම බීජ නියාමයක් නිසා වෙන දෙයක්ුත් නෙමෙයි. ඒ බඳු ධර්මතා තමයි ධම්ම නියාමයයි කියලා හඳුන්වන්නේ. මෙන්න මේ කියන කම්ම නියම, චිත්ත නියම, බීජ නියම, ඍතු නියම, ධර්ම නියම කියන මේ නියම, නියමයයි කියලා කියන්නේ කවුරුත් මෙහෙවන කෙනෙක් නැහැ. හැබැයි වෙනස් වෙන්නේ නැහැ. අදාළ හේතුව ජනිත වුණොත් අදාළ ඵලය ඒකාන්තයෙන් සිද්ධ වෙනවා. ඒ නිසා ඒවා විශ්වය පිළිබඳව නියමයන්, නියම ධර්මයන් හැටියට දක්වලා තියෙනවා. ඉතින් මේ කරුණු එකින් එක පැහැදිලි කරගන්නකොට තමයි මේ පටිච්ච සමුප්පාදයේ හේතුඵල ධර්මතාවය කොතෙක් ගැඹීර ධර්මයක්ද කියලා අපට වැටහෙන්නේ. ඒ නිසා ඉදිරි ධර්ම දේශනාවලදී අනුපිළිවෙලින් කම්ම නියාම, චිත්ත නියාම ආදී මේ නියාම ධර්ම පහ අනුපිළිවෙලින් පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. අද දවසේ අපේ ඉතා කෙටියෙන් මේ පැහැදිලි කළේ පටිච්ච සමුප්පාදයයි කියලා කියන්නේ මොකක්ද? හේතුඵල ධර්මයයි කියලා කියන්නේ මොකක්ද? ඒ හේතුඵල ධර්මයේ ලෝකයේහි ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන කාරණා ටිකයි අද මේ ධර්ම දේශනා පෙළෙහි දෙවැනි ධර්ම දේශනාවේදී අපි මේ ආකාරයෙන් පැහැදිලි කරන්න යෙදුනේ. නිසා මේ කරුණ මනවින් සිහියේ පවත්වාගෙන දහම් න්‍යාය පිළිබඳව යම් වැටහීමක් ඇති කරගෙන තම තමන්ගේ ජීවිත ධර්මානුකූලව ගොඩනගා ගන්නට හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා.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 රක්ඛන්තු තං සදා